මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්න තිලෝගුරු බුදු පියාණන්ගේ තෙමගුල සිහිපත් කරන මුවන් පැලැස්ස ගමේ වෙසක් දිනය දායක සභාවක් හැඳවා පන්සලේ ස්වාමින් වහන්සේගේ උපදෙස් පිට පැවැත්වීමට තීරණය වුණා. වලව්වේ පිළිසඳර කතාව හා දායක සභාවේ සහභාගීත්වය තුලින් මුවන් පැලැස්සේ උත්කර්ෂවත් වෙසක් දින තොරතුරු අද ඔබ සවනට මුසු කෙරේ. මණිකේ මණිකේ මණිකේ කො මේ බණ්ඩකොල්ලා ඈ ඔහේ අන්තරස් දාන වුණාද මන් දන්නේ මේ හිටියානම් මේ නෑ මේ හිටියානම් මේ නෑ මේක මොකද මොකද මේ කලබලේ මේ බණ්ඩකොල්ලා කියන එක මේ වලව්වේ හිටියට පළක් තියනවද මැනිකේ මූට සිහි කල්පනාව නෑ ඈ පණිවුඩයක් තොරතුරක් වෙලාවට මතක් කරන්ට ඈ තරම්වත් මූට බොලේ නෑ මේ දැන් මොකද වෙලා තියෙන්නේ බණ්ඩව යව්වා හරක් දිගේලි කරන්ට මඩිත්තට ම්ම් හරි හරි හරි. මහේජන්ත උන්වහන්සේගේ පයින්දකාරයෙක් වලව්වට ඇවිත් තියෙනවා ඕ. කොළඹින් මේ මහේජන්ත උන්වහන්සේගේ ඔව් ඔව් ඔව් මේ මේ මේ දැන් වෙදිකාරයා මගෙන් ඇහුවා කොළඹින් කවුද ඒ ආවේ කියලා. මහේජන්ත උන්වහන්සේගේ ආණ්ඩුවේ මොකක්ද කිඳ මන්ද කියලා කවුද දන්නේ? එකත් එකටම රාජකාරි වැඩකට තමයි එන්ට ඇත්තේ. වගේ වගක් නැතුව මේ මෝඩියත් පැනගෙන ගියා. දැන් එයි අපි අහලා බලමු. මොකක් වුණත් ඉතින් කලබල වෙන්න කාරි නෑ. ආ ආ ආ ඔය එන්නේ. ආ එනවා එනවා එනවා. ආ ඊම් බණ්ඩ මේවර මේවර මෙහාට වරෙන්. ආ මේ වලව්වට කවුරු හරි ආවද කියපම් බලන්න හොඳට කල්පනා කරපන්. එහෙම කවුරුවත් ආවේ නෑ. ආවේ නෑ. නෑ නෑ එහෙනම් අර වෙඩික්කාරයා කියන්නේ කොළඹ රටින් කවුදෝ කෙනෙක් ඇවිත් ගියා කියලා නෑ වෙන කෙනෙක් නෙවෙයි ඒ ඒ අර අර අලුත් ඉස්කෝලේ මහත්තයානේ ආහා විලිකාරයා රැවටිලා මොකක් හරි ඕනකමකට ඒ මහත්තයා එන්ට ඇති වෙඩික්කාරයා රැවටිලා එහෙම අහන්ට ඇති ආ එහෙමනම් කමක් නෑ කමක් නෑ අපට හිතුනේ මහේජන්ත උන්වහන්සේගේ කවුරු හරි කොළඹ රටෙන් ආව වද්ද කියලා. <laughs> ඒක තමයි. මේ බණ්ඩෝ උඹ දැන් ඔය වලව්වේ ගේට්ටුව ළඟ පාර දෙපැත්තේ ඔය තියෙන මේ වල් පැලෑටි ටික සුද්ධ කරලා දාපන්. කැලේ වැවිලා අර බලපන්. හරි හරි මං දැම්මම කරන්නම්කෝ. මම මේ මැනිකගෙන් අහන්නමයි හිතියේ. අපි පන්සිල් ගන්නකොට සමහරු සික්ඛාපදට සමාදයාමි කියනවා. තවත් සමහරු සික්කා පදං සමාදියාමි කියනවා. මේ දෙකෙන් කෝකද හරි මයි මැනිකේ සමාදයාමීද සමාදියාමීද හොඳයි හොඳයි ඕක ඔහොම මගෙන් මහපුවේ කොහොඳයි ලැජ්ජාවේ බෑ අවරච්චිලා කියන මහා එජන්ත උන්නාන්ස ළඟට ඉන්න මේ මුවන් පැලැස්සේ ප්‍රධානිය ඈ මෙච්චර පුංචි දේවල්වත් නොදැන කොහොමද අම්මපා? මණිකේ මං නොදන්නා දෙයක් මගේ මණිකගෙන් මං අහගන්න ඕනනේ. ඒක අපි දෙන්න අතර විතරයි. මම මේ තානාන්තරයේ කෙරුවට නොදන්නා දේවල් අප්‍රමාණයි. <laughs> මණිකේට කියන්න මං ගාතාවක් කියනකොට සමහර එවුන් මගේ දිහා බලනවා හොනෑහින්. එතකොට මට වැරදුනාද කියලා සැකයක් ඇති වෙනවනේ මට. සමහර වෙලාවට මං කියන එක අහලා සමහර එවුන් හිනහා වෙනවා. එතකොට මට යකා නගිනවා මැනිකේ. මොකක්ද මේ වරදින එක? අපේ මහත්තයා කියන්න බලන්න. මේ මොකක්ද මේ අර අර අර අර මේ ඉමිනා කඤ්ඤ පුඤ්ඤේන කියන ගාතාව. දෙයෝ සාකි වැරදි වැරදි අපේ ආරච්චි මහත්තයා ඈ මොකද්ද ඒකේ තියෙන වැරද්ද? කියන්න බලන්න. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය මුළු ගාතාව පටන් ගන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියලා. එච්චරයි නෙවෙයි. මොනවා මොනවා මන්නේ ඒක මේ පටන් ගන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන කියලාද? ඕ දිව්‍යනේ මිනා පුඤ්ඤ කම්මේන කියලානේ. මේ පින්කම හේතුවෙන් කියන එක තමයි ඒකේ තේරුම. මටම ලැජ්ජයි මණිකේ මටම ලැජ්ජයි. පොඩි ළමයින් හරියට කියන ගාතාවක් මම මෙච්චර කාලයකට කියලා තියෙන්නේ වැරදි විදිහටනේ අප්පච්චියේ චෑ චෑ චෑ චෑ වාසලජාව ඕම් බලන්ට එහෙනම් මිනිස්සුන්ගේ හැටි ඔය විදරාල මහා ලොකුවට pāli භාෂාවක් දන්නවා ඈ මට ඔය වැරද්ද කියලා දුන්නේ නෑනේ බලන්නකෝ ඈ <laughs> නොහොල්මනේ මං වැරදියට කියනවා අහගෙන හිටියානේ මේ මිනිස්සයා බලන්න හා හා හා වෙන අයගේ වැරදි හොයන්න එපා කුරා කූඹියෙකුටවත් දොස්පත් කියන්න එපා මහා ලොකුතානාන්තරයක් දරන කෙනෙක් මොන තරම් ලොකු වරදක් කළත් ඒක එයාට කවුරුවත් කියලා දෙන්නේ නැහැ. වරද පැහැදිලි කරන්නේ නැහැ. මොකද තානාන්තරයට තියෙන ගෞරවය නිසා. හ්ම් හරි හරි හරි හරි මණිකි. මං ඒ උපහැරනේ කන පුරාම අහලා හිත පුරාම අදිෂ්ඨාන කරලා පිළිගන්නවා. හ්ම් හරි. මුළු මුවන් පැලැස්සටම හොඳ සාර්ථක වෙසක් දිනයක් අපි කොහොමද පවත්වන්නේ මැනිකේ? මෙහෙම කරමු. අපි හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් දායක සභාව පවත්වලා ගමේම දායකයෝයි කුලගණ සමිතියයි තරුණ සංවිධානයයි ඔක්කොම එකතු කරගෙන මෙදා පාර තෙමගුල සිහිපත් කරමු. ඒක හොඳයි ඒක හොඳයි. එහෙමනම් මම දැන් ගෙහුම් අපේ හාමුදුරන්ට දැනුම් දීලා හෙට දායක සභාව කැඳවලා අපේ හාමුදුරුවන්ගේ මාර්ගියෙම බණ මඩුවේ රැස්වීම පවත්වලා සංවිධාන කරමු නේද ඔය බණ්ඩිරාල නන්දෝරිස් කළු බණ්ඩ මුදියාංශි වගේ ආ තව ගමේ කීප දෙනෙකුත් කූට්ටාලි කරගෙන යන්න තනිපංගල මේ යන්න එපා ඔව් ඔව් ඔව් මම එහෙම කරන්නම් කෝකටත් මේ හොඳයි එහෙම ඔව් හා ඔක්කොම සාදුකාරයක් දෙන්න. සාදු සාදු මේ මුවන් පැලස්සේ පුරාණ බෝධිරාජ මහ විහාරස්ථානයේ දායක ජනතාව එක්රැස් වෙලා පවත්වන සාර්ථක සභා රැස්වීම අද අපි මේ පවත්වන්නේ මගේ මේ අනුශාසනාවට මුලින් අපේ සභාපති මහත්තයා අද දවසේ මේ දායක සභාවේ අරමුණ පැහැදිලි කළා. එහෙමයි එහෙමයි. මොකක්ද අරමුණ? මේ මෙදා පාර වෙසක් උත්සවයේ පැවැත්වීම ගැන අපි ස්වාමීන් වහන්සේ. අන්න හරි. වෙසක් උත්සවය. ස්වාමීන් වහන්සේ අපේ බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල වෙනුවෙන් විහාරස්ථානයේ අපි කල යුතු දේවල් ඔබ වහන්සේ අපට කියා දුන්නා නම් හොඳයි. මට හිතන්නේ කවුරුත් ඒකට කැමති වෙයි. කවුරුත් ඒක කරන්නේ නේද? දැන් අපේ සපුමල් පුතා කළ ප්‍රකාශය අදහස. අපේ වෙදමාමත් අපේ සභාපතිතුමත් පැහැදිලි කිරීමේදී සඳහන් කළා. අපේ බුදු පියාණන්ට ගෞරව උපහාර දක්වන්න බෞද්ධ සූත්‍රවලම කරුණ කියලා දෙන්න. ඊට කලින් මෙදා පාර අපේ මුවන් පැලැස්සේ ජනතාවට සතුටුදායක පණිවිඩයක් කියන්න තියෙනවා. මෙදා වෙසක් දවසට සිල් සමාදන් වෙන මේ මුවන් පැලැස්සේ හැමෝටම අපේ ආණ්ඩුවේ මේ මහායජන්ත උන්වහන්සේ සිල් රැලි තෑගි දෙනවා. මේ අලුතෙන් සිල් ගන්න අයටත් දෙනවද ස්වාමීන් වහන්සේ? විස්තර නම් තාම දන්නේ නෑ උපාසක මහත්තයෝ. සිල් ගන්න උපාසක උපාසිකා දෙපාර්ශ්වයටම සිල් දෙන බව තමයි දැනට ආරංචිය. එහෙමයි එහෙමයි එහෙමයි. තව කාරණයක් වෙසක් පෝයදාට අටසිල් සමාදන් වෙන සිල් ඇත්තන්ට දහවල් දාණය මහා ඒජන්ත උන්නාංශ ගානේ ලැබෙනවා. ඒ සේරම ආගමික කටයුතු ඒජන්ත උන්නාන්සේ ළඟට තානාන්තර දරන අපේ කීරාල මහරච්චිල උන්දෑ ඉෂ්ට සිද්ධ කරනවා ඇති. එහෙමයි එහෙමයි එහෙමයි. අවසර ස්වාමීන් වහන්සේ දැන් නම් විසක් දාට සීලතු හතරපත් ගුණයකින් වැඩි වීමයි හිතේ. ජීවිතේට සිල් ගත්තේ නැති අයත් මෙදාපාර සිල් ගනි. ආ ඒ ගණන් ඇත්තයි. සිල් ගන්න අය අපි දන්නවා. සිල් රෙදි ලැබෙන්නේ ඒ ඇත්තන්ට. අවසරයි ස්වාමින් වහන්සේ. වෙසත්තාට අපේ පන්සලේ කළ යුතු දේවල් ඔබ වහන්සේ තාම අපට මතක් කළේ නෑ. බොහෝම හරි දරුවා. මේ බෝධිමලු පුරාණ විහාරස්ථානය කාටද අයිති? ස්වාමින් වහන්සේලාට අයිති තැනක්. මේ පන්සල ස්වාමින් වහන්සේලාට අයිති තැනක් නෙවෙයි. මේක දායකයෝ පූජා කරලා තියෙන්නේ මුලින්ම බුදුහාමුදුරුවන්ට. ඊළඟට තමයි භික්ෂු සංඝයාට පූජා වෙන්නේ. හොඳයි. ඔන්න විහාරස්ථානේ කරන්න තියෙන වැඩ මේ චෛත්‍ය බුදුන්ට පූජා වෙච්ච තැනක් කියලා හිත පහදවගෙන පන්සල ශ්‍රමදානයකින් පිරිසුදු කරන්න ඕන. එහෙමයි අපේ ආමතුරුනේ. බුදුන්ට පැන් ගන්න පන්සලේ ළිඳ ඉහළ පිරිසුදු කරන්න වෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ ගැනම ඇති කරගත් ප්‍රීතියෙන් විහාරේ චෛත්‍ය මළුව පිරිසුදු කරනවා නම් ඒ පිනම අපට සුගතිගාමි වෙන්න ඇති. මේ මිනිස් ලොව දෙව්ලොව නැවත උපදින්ට ඒක හේතු වෙනවා. සාදු සාදු සාදු. හොඳයි. අපේ බුදුහාමුදුරුව ගැනම නිතර සිතන මෙනෙහි කරන කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා නම් අත උස්සන්න බලන්න. ඔය කවුරුවත් නැහැ. ඒ කියන්නේ බුද්ධානුස්සති භාවනාව කවුරුවත් වඩන්නේ නැහැ කියන එක. අර කවුද අර බාගටත් ඔස්සගෙන ඉන්නේ. මේ මේ හාමුදුරනේ වල්ලියම්ම උපාසක මාතාව. වල්ලියම්ම උපාසකම්ම නිතරම බුදුහාමුදුරුව ගැන මෙනෙහි කරනවද? හැබැයි ඇත්තම කියන්න ඕන. බුදුගුණ හිතට මෙනෙහි වෙනවද? හාමුදුරුවනේ මෙනෙහි වේවි තිබිලා අමතක වෙලත් යනවා. එහෙම බෑ උපාසක අම්මා. නිතරම බුදු ගුණ බුදුරුව මෙනෙහි කරන්න ඕනේ. මතකෙ තියෙන්න ඕනේ. එහෙමයි එහෙමයි. අතරමඟදී බුදු ගුණ හිතෙන් අතහැරනවා නම් වැඩක් වෙන්නේ නැහැ. බුදු ගුණ තුලම හිත රඳව ගන්න කෙනා දිනනවා. එයා නියත වශයෙන්ම මැරිලා උපදින්නේ දිව්‍ය ලෝකේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතිහාසයේ පළමුවෙනි වතාවට ඉංග්‍රීසි මහා ඒජන්තවරයෙක් මුවන් පැලැස්සට දක්වන මේ ආදර්ශය මුල් කරගෙන එංගලන්තයේ මහරජුරුවන් වහන්සේටත් මහා ඒජන්ත උන්වහන්සේටත් විශේෂ පුණ්‍යානුමෝදනාවක් පවත්වන මෙන් මම මේ අපේ ගරු ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කොට ඉල්ලා සිටිනවා. අපේ වෙදමාමා කළ ඒ ඉල්ලීම ඒ ආකාරයෙන්ම මුවන් පැලස වෙනුවෙන් ඉටු කරමු. අවසරයි ස්වාමින් වහන්සේ. දායක සභාවේ පින්වත් මහත්වරුනි නෝනාවරුනි මුළු රටක් බලා සිටින මෙදා පාර මේ මුවන් පැලස්සේ වෙසක් සතිය තුල මුව ගෝනහා ඌරු මේ ආදී සතුන් මැරීම සම්පූර්ණයෙන්ම තහනම්. ඇහුණද? ඒ වගේම මේ මුවන් පැලස්ස ගම ඇතුලේ පිටගම්වලත් දඩමස් විකිනීම සම්පූර්ණයෙන්ම මන් තහනම් කරනවා. විශේෂයෙන් දඩමස් විකුණන රන්හාමි පොකුටා යකා බණ්ඩා ඇතුළු හැමෝටම මහයජන්ත උන්වහන්සේගේ අනින් මා දැනුම් දීලා තියෙනවා දඩමස් විකුණලා આવුනොත් සතියක් දණු කඳේ ගහන බවට. ඒ සමගම කිතුල් මදින මල් බාලයා කිත්තිරා ගුණයා ඇතුළු හැමෝටම වෙසක් දවසට කිතුල් මැදීම තහනම්. ආ ඔව් තහනම් කරලා තියෙනවා මං දන්නලා තියෙනවා ඒ උදවියට. කිතුල් රා විකිනීම ගම ඇතුලේ පිටගම් වලත් සම්පූර්ණයෙන්ම තහනම්. බැරි වෙලාවත් කිතුල් රාවි කුණලා අහු වුණොත් දඬුවම සතියක්ම දඬු කඳ. ඕ දැනටම ඉතින් අපේ වෙදිකාරයා මට දැනුම් දීලා පොරොන්දු වෙලා තියෙනවා විසක් සතියේ කැලෑ සතුම් දඩයම් කරන්නේ නැති බවට. <laughs> ඒ විතරක් නෙවෙයි මෙදා පාර ඉතිහාසයේ පළමු වරට අපේ වෙදිකාරයාත් සිල් ගන්නවා ඕ මේ අපේ ආරච්චිල මහත්තයත් මේ මෙදා වෙසක් පොයට සිල් ගන්නවද? ඔව් පුතා. ඔව් ඔව් ඔව් මමත් අපේ මැනිකෙත් ඈ සිල් සමාදන් වෙනවා. ඔව් අපේ වෙදිකාර්යා වගේම. ගස් මදින රා විකුණන දඩමස් විකුණන හැමෝටමත් පුළුවන් නම් අපේ බුදුහාමුදුරුව වෙනුවෙන් සිල් සමාදන් වෙන්න කියලා මං ඔය ඒ උදවියකින් ඉල්ලීමක් කරනවා. ඒ හැමෝටමත් මහේජන්ත උන්නාන්සේ සිල් රෙදිත් තෑගි දීලා ආ දවල්ට ආහාර පාන වලින් සංග්‍රහත් කරනවා. පින්වතුනි හරිම සන්තෝසයි. මෙදා පාර මුවන් පැලස්සේ වෙසක් උත්සවයට පුදුමාකාර උද්‍යෝගයක්. දැන් මේ දායක සභාව ඇතුළින්ම එක මතුවලා පේනවා. හැමෝම බලා සිටින අපේ වෙසක් උත්සවය ඓතිහාසික වෙසක් උත්සවයක් කිරීමට අපි බලවත් අදිෂ්ඨානයක් ඇති කරගනිමු. එහෙමනම් අපි පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් විදිහට හෙට දවසේ විහාරස්ථානයට ඇවිත් ශ්‍රම දානයකින් විහාරස්ථානය ශුද්ධ පවිත්‍ර කරමු. මේ ඇත්තන්ට මේ වෙනුවෙන් සහභාගී වෙන්න පුළුවන්ද? එහෙමයි ස්වාමින් වහන්සේ. එන්න පුළුවන්. කොහොමදවත් මේ පන්සලේ වෙසක් සැරසිලි කරන්න මේපෑ හාමුදුරුවනේ. ඔක්කොම නේද මේ සැරසිලි කරන්න දෙන කට්ටිය. හොඳයි. හරි. වනිගරත්නටයි කුංචි බණ්ඩටයි දෙන්න පාට රෙදි කොටි කපන්න. අන්න හරි. මේ මේ නිල් රතු කහ සුදු රෙදි ටික අරගෙන කෙළවරේ මේකට යන්න ඕගොල්ලෝ. ඔයාලා යන්නේ හෙට. අතුරු මෙතනින් තියන්න. ඔයාලා හැම පාටකින්ම ආයයි දෙකමාරේ කොඩි දිග බල්ල ඒවයින් 50ක් කපන්න ඕනේ. හරි. හරි හරි. මේ මේ ගෝමරි මමයි අපි දෙන්න මේ තොරණේ කවිය හදමු. ඈ? මේ මොකද්ද මුල් පදේ? කියන්න බලන්න. සකු මල්ලය කියන්න. මල්ලි යන්න. එරත් මට ওই කවි જાත ලියලා පුරුදුත් නැහැ. අනේ අනේ. කෙල්ලෝ තමයි කවි ලියන තරමක් ලියන්නේ. කාටද කවි ලියන්නේ? කොල්ලන්ට මිස වෙන කාටද ඉතින්? එහෙනම් මම ඔයාට කවදා හරි කවි ලියලා දීලා තියෙනවද? මම කිව්වේ නෑනේ. ඔයා මට කවි ලියනවා කියලා. එහෙනම් ලියව ගන්නට දන්නේ හදන්නේ. මට නෙවෙයි ගෝමරි නංගී මේ කවිය බුදුහාමුදුරුවෝ ගැන බුදුහාමුදුරන්ට හ්ම් ඉක්මනට කියන්න බෑ අනේ වදනෝදී ඔයා කියන්නකෝ අයියේ හරි එහෙනම් ලියන්න ඔන්න පළමු පදය පළමු පීඩ සම්බුදු හිමිගේ තෙමඟුල වුණු අසම සම සම්බුදු හිමිගේ තෙමඟුල වුණු අසම සම හරි ඉක්මනට කවි ලියන්න පොඩ්ඩක් ඔය ඔය මගේ මූණ බල බල ඉන්නවා පිසුදු මන් දන්නේ වෙන මොනවත් නෙවෙයි බැලුවේ කටපාඩමින්ද මේ කවිය කියන්නේ කියලා බැලින්නම් අයියට දෙපිස්සු කටපාඩම් හරි හරි කටපාඩම් හරි නැතුව හරි මේ මගේ මූණ බල බල ඉන්නේ නැතුව ගෝමරි නංගි ඔක ලියන්න දැන් මාව පරක්කු කරන්නේ නැතුව එහෙනම් කියාගෙන යන්නකෝ. හ්ම් හරි. සම්බුදු හිමිගේ තෙමඟුල වුණු අසම සම තිම්බර වෙසක් පෝ දිනේ. ඕ හෝ හෝ හෝ. ඊපාර කෝච්චියක් වගේ මාව තප්පගෙන යනවා. <laughs> හිමින් කියන්නකෝ අයියා. අයියෝ අයියෝ. මුල් පද තුන හරිනේ දැන් හරි. සම්බුදු හිමිගේ තෙමඟුල වුණු අසම සම පින්බර වෙසක් පෝ දිනෙහි පරම රම ආ චුට්ටක් ඉන්න. කුදදී පහන් සුවඳති මල් සුවඳ දුම. හරිනේ ලියා ගන්න හතරවෙනි පදේ. සිහිපත් කරමු අපි බුදු ගුණ නොවන නිම. මොකද්ද අයියේ? ඒ පාර වාරාවට කියන්නේ? ඔච්චරේම කියන්නේ මොකද? හරි. දැන් මම මුළු කවියම කියන්නම්කෝ. ඔයා හරි. සම්බුදු හිමිගේ තෙමාගුල උණු අසන සම පින්බර වෙසක් පෝ දිනෙහි පරම රම පුදදී පහන් සුවඳැති මල් සුවඳ දුම සිහිපත් කරමු අපි බුදු ගුණ නොවන නිම මේ ගෝමරි නගාගේ කවි ගායනය කටහඬ කෝලෙක්ගේ වගේද? නෑනේ කපුටෙක්ගේ වගේ. ඕ මොකද්ද අයියේ? ඔයා නම් හරිම නපුරුයි. නංගිට මන් නපුරුකම් කරනවද? ඒවා ආදරයට සිද්ධ වෙන දේවල් නපුරුකම නෙවෙයි. අයියා මට ආදරේද? හ්ම්. අන්න අර කුල්ල කොඩි කපලා අරගෙන එනවා. අයියේ ස්වාමින් වහන්සේත් වඩිනවා. සපුමල් පුතා අගේ ඇති කවි ගායනයක් ඇහුණා. මේ ස්වාමීන් වහන්සේ මේ මේ ගෝමරි නගා මේ ලිව්ව මේ වෙසක් උත්සවයේ මේ මේ හඳුනට එන්න කියන්නේ කොහොමද හොඳයි. සම්බුදු හිමිකේ තෙමා ගුල උණු අසන සම පින්බර වෙසක් පෝ දිනයෙහි පරම රම පුදදී පහන් සුවඳ ඇති මල් සුවඳ දුම සිහිපත් කරමු අපි බුදු ගුණ නොවන නිම බොහෝම හොඳයි දරුවා ඔය කවිය පන්සලට ඇතුල් වෙන තැන තොරණ ඉහළින්ම ලොකු අකුරකින් ලියලා හැමෝටම දැක බලා ගන්නට සලස්වන්න ඕන. එහෙමයි එහෙමයි සායනංශ. සේරම තැන් කොඩි වලින් සරසලා තොරන් ගහලා අවසන් වුණාම මෙදා පාර මුවන් පැලස්සේ මේ විසක් උත්සවය ආදර්ශවත් ඓතිහාසික විසක් උත්සවයක් වෙනවා. මට ඒක විශ්වාසයි. උපාසක උපාසිකාවන්ගේ දාන ශීල භාවනා මට මැවිලා පේනවා දරුවෝ මැවිලා පේනවා අද මුවන් පැලසේ රඟපෑම් විජේරත්න බරකාගොඩ ශීලා පරණමානගේ සෝමසිරි චන්ද්‍රසේන උලපනේ ගුණසේකර කමල් ගමගේ මයික් ප්‍රනාන්දු ශ්‍යාමලී දාබරේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් දිල්කා විමර්ශනීය හඳුවල සහ රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් පලාසූරි මුදල්නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න